ගෙවන්ත වෙසක් මාසයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කරන ධර්මානුශාසනා වෙනුවෙන් අද දවසේ ගෞරවනීය ආරාධනා ලැබුවේ කුරුණෑගල ඓතිහාසික දොළුකන්ද සලිය අරණ සේනාසනයේ සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍යපාද වේදිනියේ නන්දසීල ස්වාමින්වයන් වහන්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ තත්ත කතමා වේදනා පච්චයා තණ්හා රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා අයං උච්ච උච්චති වේදනා පච්චයා තණ්හාති අවබෝධ කළ යුතු වූ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සංසාරේ පිරු අනන්ත පාරමී ගුණ බලයෙන් ස්වයංභූ ඥානෙන් අවබෝධ කොටගෙන මුළුමහත් ලෝක සත්වයාගේම යහපත පිණිස ඒ නිකලෙස් සදහම් මග ලොවට විවරණය කොට වදාළ අද්විතීය අසහාය උත්තරීතර ශාස්ත්‍රවරයාණන් වහන්සේටයි පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ කියලා ගෞරවයෙන් ආමන්ත්‍රණය කරන්නේ සරණ යන්නේ හරදයන්ගම নমස්කාර පුද දෙන්නේ ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදුමුවින් වදාළ උතුම් ධර්ම කොටස අතරද පින්වත්නි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ අද රාත්‍රියේ ධර්මානුශාසනාව සඳහා මාත්‍රුකා ස්ථානයේහි තබාගෙන ඉදිරිපත් කළේ අභිධර්ම පිටකයේ විභංග පාළියේ සඳහන් වන බුද්ධ දේශනාවක්. අද මේ ධර්ම දේශනාව සඳහා ලැබී ඇති මාත්‍රකාව තෘෂ්ණාව සම්බන්ධව දේශනාවක් පවත්වන මේ. එම ආරාධනාව පරිද්දෙන් ඒට ගැළපෙන සුදුසු දේශනා පාඨයක් වශයෙන් ඔයේ විභංග පාළියේ සඳහන් වන මේ උතුම් බුද්ධ දේශනාව මාතෘකා කළේ. මේ කෙටි තේරුම තත්ත කතමා වේදනා පච්චයා තණ්හා මෙහි වේදනාව ප්‍රත්‍යයෙන් හටගන්නා වූ තණ්හාව නම් කුමක්ද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම යන මේ සය වැදේරුම් වූ තෘෂ්ණාව වේදනා ප්‍රත්‍යයෙන් හටගන්නා වූ තෘෂ්ණාවයි කියන එකයි මෙහි කෙටි තේරුම. පින්වත්නි ඔබ අප සෑම දිනාම තුනුරුවන් සරණයෙන් බලාපොරොත්තු වන්නේ නිර්වාණ අවබෝධයට පත්වීම. නිවන් දකින්ට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් අපේ సంతානයේ ප්‍රභේද 108ක් වන එවැගේම විශේෂයෙන්ම තුන්වැදෑරුම් වශයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රභේදගත වන මේ තෘෂ්ණාව සහ මුලින්ම ප්‍රහාණය කළ යුතු වෙනවා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభిනන්දිනී සේයතේදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සංසාරික ගමන නවත්වන්නට නම් සසර පැවැත්ම සකසා දෙන මේ ත්‍රිවිධ තණ්හාව සහ මුලින්ම ප්‍රහාණය කළ යුතුයමයි යථාපි මූලේ අනුපත්ද වේදල්හි චින්නෝ පිරුක් කෝ පුනරේව රූහති එවම් පි තණ්හාන් අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප් පුනං දසක් සවිශක්තිමත්ව තිබියදී දසේ මුල ඊ타මත්ම ශක්තිමත්ව තිබියදී ගසේ අතු ශාකා කපා ඉවත් කළ පමණින් ඒ ගස විනාශයටපත් කරන්න බෑ පින්වත්නි. ඒ ගසේ මුදුන් මුල ශක්තිමත්ව පවතින තාක් නැවත නැවත මේ ගස වර්ධනයටපත් වෙනවා. මෙන්න මේ වගේ සියුම් වශයෙන් පවා යම් సంతාණයක පවත්නා මේකට කියනවා අනුශය කියලා. ඒ අනුශය වශයෙන් පවත්නා සියුම් කෙලෙස් පවා සියුම් තෘෂ්ණාව පවා ප්‍රහාණය කරන තුරු නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනං නැවත නැවත නැවත නැවත සංසාර දුක සංසාර බිය හට ගන්නවා එනිසා මේ තෘෂ්ණාව හඳුනාගත යුතුමයි ප්‍රහාණය කළ යුතුමයි ඒ සඳහා අපි ව්‍යායාම කළ යුතුමයි උත්සාහවත් විය යුතුමයි සම්මා වායාමයේ ඇති කරගත යුතුමයි පින්වත්නි මේ නිවන එහෙම නැත්නම් නිබ්බාන නිර්වාණ කියන ස්වභාවය වශයෙන් හඳුන්වන්නේ තෘෂ්ණාවගේ 100% ප්‍රහාණය කිරීමයි නිබ්බාන කියන පදවලින් තමයි මේ නිබ්බාන කියන වචනය නිවන නිර්වාණ කියන වචනය සකස් වෙන්නේ. වාන වශයෙන් හඳුන්වන්නේ තෘෂ්ණාව. නියන්නෙන් අර්ථවත් වන්නේ නෑ කියන එකයි. නි වාන මේ වාන කියන වචනයේ වායන්නේ ස්වර ව්‍යංජන වෙන්කර ලියාගත්තාම අල් වයන්නයි ආයන්නයි නයන්නයි මේ අල් වයන්නට අල් බයන්නක් ආදේශ කරගන්නවා දැන් තියෙන්නේ නියන්න අල් බයන්න ආයන්න නයන්න මේ ආදේශ කරගත්තල් බයන්න ditth කරගන්නවා. ඒ කියන්නේ දෙකක් බවට පමුණවා ගන්නවා. දැන් මෙතන සඳහන් වෙනවා නියන්න, අල් බයන්න, අල් බයන්න, ආයන්න, නයන්න. මේක ගලපා ලියාගත්තාම නිබ්බාන කියන වචනය සකස් වෙනවා. නියන්නෙන් කියවෙන්නේ ප්‍රතිෂේධනාර්ථයෙන් නැත නැහැ කියන අර්ථය. වාණ කියලා කියන්නේ තෘෂ්ණාව. මේ තෘෂ්ණාව අංශ මාත්‍රයක්වත් ස්වල්පයක්වත් ඉතිරි නොවන තැන නිබ්බාන හෙවත් නිර්වාණය නිවනයි. නැවත නැවත මේ සංසාර ගමනේ දුක නිර්මාණය කරන පුද්ගලයාගේ සසර පැවැත්මට උපකාර වෙන තෘෂ්ණාව හටගන්න ආකාරයයි විභංග පාළියේ අදාළ මාත්‍රිකා බුද්ධ දේශනාවෙන් ඉදිරිපත් කෙරෙන්නේ තණ්හාව ස්වභාවයෙන් හේතු ප්‍රත්‍යක් නැතිව හටගන්නේ නැහැ පින්වත්නි. තණ්හාව හටගන්නට ප්‍රත්‍ය වෙනවා වේදනාව. වේදනාව වශයෙන් හඳුන්වන්නේ අරමුණක රස විඳගන්න ස්වභාවය. දැන් මේ වේදනාව කිව්වම බොහෝ පින්වතුන් දුක්ඛ වේදනාවට පමණයි බහුල වංශයෙන් වේදනා කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ එනමුත් සැපසහගත වේදනාවට දුක්ඛසහගත වේදනාවට ඒ වගේම සැප දුක් දෙකම නොමැති මධ්‍යස්ත වේදනාව, උපේක්ෂා වේදනාව මේ ත්‍රිවිධ වේදනාවම තෘෂ්ණාවට ප්‍රත්‍ය වෙනවා, තෘෂ්ණාව හටගන්න හේතුවක් වෙනවා. අඹදරුවන්, ගෙවල් දොරවල්, නෑහිත මිතුරන්, කෑම බීම, ඇඳුම පැළඳුම, ඉඩම කඩම, යාන වාහන යනාදී වස්ත්‍රාභරණ මේ සියල්ලම නිසා ජම් තෘෂ්ණාවක් ඇති වෙනවා නම් ඒ සුඛ සහගත වේදනාව නිසා ඒ තෘෂ්ණාව ඇති වෙන්නේ. ඒවා විඳ ගන්න ස්වභාවය තමයි වේදනාව. ඒ වගේම දුක්ඛ සහගත වේදනාව නිසා තෘෂ්ණාව හට ගන්නවා. හිතලා බලන්න පින්වත්නි ඔබේ ජීවිතයේ ඔබට කුමක් හෝ දුක්ඛ සහගත අවස්ථාවකට මුහුණ පාන්න සිද්ධ වුණාම ප්‍රිය විප්‍රයෝගය වෙන්න පුළුවන් අප්‍රිය සම්ප්‍රයෝගය වෙන්න පුළුවන් ඒ වගේම කායික දුක ඒ වගේම මානසික දුක වෙන්න පුළුවන් ලෙඩ දුක් ආදී යම් දුකක් වෙන්න පුළුවන්. ඉබඳු අවස්ථාවලදී ඔබේ මනස සැපය ප්‍රාර්ථනා කරනවනේ. අනේ මේ දුක නොමැතිව මට සුවයක් වේවා කියලා හිතින් ප්‍රාර්ථනා කරනවනේ. ආන්නේ දුක ප්‍රත්‍ය කරගෙන සුවය ගවේෂණය කරන ස්වභාවයෙන් එවිට තෘෂ්ණාව හටගන්නවා. ඒ වගේම සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් නොමැතිනම් ඇතැම් විට මධ්‍යස්ත වේදනාව ඇති වෙනවා. ඒ මධ්‍යස්ත වේදනාව ඇති වෙන අවස්ථාවේ එයත් මහා සැපයක් හැටියට සලකා ගැනීමෙන් මේ මධ්‍යස්ත අරමුණ තුල පවා තෘෂ්ණාව ඇති වෙනවනේ. පින්වත්නි සත්තට්ඨාන සූත්‍රයේදී දක්වනවා කතමාච භික්කවේ වේදනා චෛමේ භික්කවේ වේදනා කායා චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා මේ තෘෂ්ණාව හටගන්නේ සය වේදේරුම් වේදනා හෙවත් විඳින ස්වභාවය නිසා කියලා හි දක්වනවා ඇසට යම් රූපයක් ගැටෙනකොට ස්පර්ශ වෙනකොට චක්කුංච පටිච්ච උප්පජ්ජති චක්කු විඥානං කියලා දක්වනවා ඇසත් රූපයත් නිසා හටගන්න විඥාණය චක්කු විඥාණය කියලා හඳුන්වන්නේ එතකොට මේ රූප අරමුණ චක්කු ප්‍රසාදයේ ස්පර්ශ වෙන විට ඒ හේතුවෙන් ප්‍රිය අරමුණක් වෙන්නට පුළුවන් අප්‍රිය අරමුණක් වන්නට පුළුවන් සුඛසාගත වේදනාවක් හෝ දුක්ඛසාගත වේදනාවක් හෝ පේක්ඛාසහගත වේදනාවක් හෝ ඇති වෙනවා මේ ඇස ප්‍රත්‍ය කරගෙන රූපය ප්‍රත්‍ය කරගෙන චක්කු සම්පස්සජා වේදනා ඊළඟට ඒ දැක්ක රූපය ප්‍රියමනාප දෙයක් නම් ඒ තුල ඇලීමක් ඇති වෙනවා හිතන්න ඔබ ගමනක් බිමනක් යන වෙලාවක හෝ යම් ස්ථානයක රැඳී ඉන්න වෙලාවක හෝ ප්‍රියමනාප රූපයක් ඔබේ නෙත ගැටෙනවා ඔබේ රූපය දකින්නේ චක්කු ප්‍රසාදයත් ඒ වගේම රූප දැකීමේ චක්කු විඥාන සිතත් උදව් කරගෙන ඇස තිබ්බ පමණින් පින්වත් නිරූප දකින්න බෑ. ඒ ඇස ප්‍රත්‍ය කරගෙන උපදින සිත නැත්නම් ඒ රූප අරමුණේ මේ ඇස ගැටෙන විට ඒ හටගන්නා වූ චක්කු සංපස්සජ වේදනාව නිසා තමා ප්‍රිය කරන ආශා කරන ඇලුම් කරන රූපයක් නම් සමහරට කාන්තා රූපයක් වෙන්න පුළුවන් පිරිමි රූපයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් හොඳ අලංකාර නිවසක් වෙන්න පුළුවන් වාහනයක් වෙන්න පුළුවන් ගෙවත්තක් හෝ හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා ඇලීමක් ඇති වෙන විට අන්නර දැක්ක රූපේ නිසා තණ්හාව සිතේ හට ගන්නවා. ඒ වගේම සෝත සම්පස්සජා වේදනා ශ්‍රවණ ඉන්ද්‍රිය මුල් කරගෙන සෝත ප්‍රසාදය සෝත විඥානයත් මුල් කරගෙන එතන විඳීමක් ඇති වෙනවා ශබ්ද අරමුණ සෝත ප්‍රසාදය තුලින් විඳිනකොට ඔබ ප්‍රියමනාපම කෙනෙකුගේ හඬක් නම් මෙහුනේ ඒ වගේම කාන්තාවට පිරිමි හඬත් පිරිමියෙකුට කාන්තාවගේ හඬත් ඇතැම් විට කුඩා ලදරුවෙකුගේ හඬක් වෙන්න පුළුවන් ඒ වගේම තරුණ හඬක් වෙන්න පුළුවන්. මේ කුමන හෝ ශබ්දයක් එහෙම නැත්නම් කැමැතිම ගායකයෙකුගේ හඬක් වෙන්න පුළුවන්. කුමක් හෝ ඒ ශබ්ද අරමුණ තුළ හොඳයි කියන ස්වභාවය ප්‍රියමනාප ස්වභාවය මනසේ ඇති වෙන විට සෝත සම්පස්සජා වේදනාව හට ගන්නවා ඒ තුලින් තෘෂ්ණාව ඇති වෙන්නේ. දැන් මේ පින්නතුන් ගුවන් විදුලියෙන් ගුවන් තලයට මුදා හරින මේ සදහම් හඬ ශ්‍රවණය කරන්නේ මේ සෝත ප්‍රසාදය සෝත විඥාණය ඒ වගේම ශ්‍රවණයින්ද්‍රිය මුල් කරගෙන. එබඳු අවස්ථාවලදීත් පින්වත්නි ඇතැම් විට ධර්මයට අවධානය යොමු නොකොට ධර්ම මනසිකාරයට අවධානය යොමු නොකොට ඒ හඬ පිළිබඳව ඇතැම් විට මුලාවෙන් ශ්‍රවණය කරන අවස්ථාවල තණ්හාව ඇති වෙන්නේ නැද්ද? ඇති වෙන අවස්ථා තිබෙනම බින්වත්නි. එනිසානේ අපේ ලංකාවේ ඇතැම් අය සාමාන්‍ය ධර්මදේශනාවකට වඩා කවි බණ දේශනා ශ්‍රවණය කරන්න රුචිකත්වයක් දක්වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ දේශනා කරලා තිබෙනවා පංචමේ වික්කවේ ආදීනවා ආයතකේන ගීතස්සරේන ධම්මෝ ගායන්තස්ස මානෙනි ගීතස්වරයෙන් ගීතයක ස්වභාවයෙන් ධර්මය දේශනා කිරීමෙන් ඇතිවෙන ආදීනව පහක් තියෙනවා කියලා චුල්ලවග්ගපාලී විනය පිටකයේ දක්වනවා. තමා මේ ස්වරයේ ඇලීමකටපත් වෙනවා. ශ්‍රවණය කරන ශ්‍රාවකයෝ ඒ හඬ තුල ඇලීමකටපත් වෙනවා. ඒ වගේම සමාධියට බාධා පමුණුවනවා. ඒ වගේම ධර්මයේ දන්න උදවිය ලාමක කොට සිතමින් විවේචනයට ලක් කරනවා මේ වගේ ආදීනව දේශනා කරන බුදුරජාණන් වහන්සේ න භික්කවේ ආයතකේන ගීතස්සරේන ධම්මෝ ගායන් තබ්බෝ යෝ ගායය ආපත්‍ති දුක්කටස්ස කියලා නීතියක් පනවනවා යම් භික්ෂුවක් ගීත ස්වරයෙන් ධර්මයේ ඉදිරිපත් කරන්නේ නම් ඒ භික්ෂුවට එවක් සිද්ධ වෙනවා කියලා විනයේ පැනවීමක් සිද්ධ කරනවා. පින්වත්නි අද මේ කවියට දැන් අම්මා ගැන වුණත් තාත්තා ගැන වුණත් ඒකේ භයානකකම තමයි පින්වත්නි සංගීතයත් මුසුකොට ඇතැම් විට ශ්‍රවණ මාధుර්ය කෙරෙහිම අවධානය යොමු කරමින් පණිවිඩය යහපත් වෙන්නට පුළුවන්. නමුත් පින්වත්නි සංගීත ස්වරූපී ඇතැම් කවි බණ නිර්මාණ සමාජගත වෙනවා. ශ්‍රාවකයෝ මහත් ඕනෑකමින් ඒවා වැළඳ ගන්නවා ජනප්‍රිය වෙනවා. නමුත් එතන සිද්ධ වෙන්නේ මේ සෝත සම්පස්සජා වේදනාව නිසා ඇතිවන තෘෂ්ණාව වර්ධනය කර ගැනීමයි. ලෝකේට බුදු කෙනෙක් පහළවන්නේ මේ තෘෂ්ණාව මිනිස්සු තුළ වර්ධනය කරන්න නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයෙකුගේ වගකීම තෘෂ්ණාව වර්ධනය කිරීම නෙමෙයි. මේ තෘෂ්ණාව ක්‍රම ක්‍රමයෙන් විනාශ කරන්නට උවමනා කරන සමාධිය මිනිසුන්ගේ හිත් තුළ දියුණු කරලා මේ භයානක ගෝර කටුක සසරෙන් මිදෙන්න උපකාර කිරීමයි කල්යාණ මිත්‍රයෙකුගේ වගකීම බවට පත්විය යුත්තේ. එවැගේම ඝාන සම්පස්සජා වේදනා ගන්ධය අරමුණු කොට යම් බිඳීමක් ඇති වෙනවා නම් එයින් හටගන්නා වූ තෘෂ්ණාවක් තිබෙනවා. ජීවහා සම්පස්සජා වේදනා දිව නිසා හටගන්නා වූ වේදනාවක් තිබෙනවා එය ප්‍රත්‍ය කරගෙන තෘෂ්ණාව හටගන්නවා කාය සම්පස්සජා වේදනා කයේ ස්පර්ශය මුල් කරගෙන ප්‍රත්‍ය කරගෙන හටගන්නා වූ තෘෂ්ණාව මේ කාය සම්පස්සජා වේදනාව නිසායි හටගන්නේ මනෝ සම්පස්සජා වේදනා ඇස කන නාසය දිව ශරීරය නොමැතිව මනෝද්වාරයෙන්ම ඇති වෙන තෘෂ්ණාවක් තිබෙනවා. ඒ තෘෂ්ණාවත් පුජ්‍යලයකට සසර බැඳ තබන සසර දුක උපදවන සසර දුකටම තල්ලු කරන තෘෂ්ණාවක් බවට පත් වෙනවා. යං වේදනං පටිච්ච උප්පච්චති සුඛං සෝමනස්සං අයං වේදනා යස්සාදු සාමාන්‍ය ලෝකයා යම් විඳීමක් අරමුණු කොට සොම්නසක් ඇති කර ගන්නවා නම් පුහුදුන්කම නිසාම යථාර්ථය නොදක ඒ ඇති කරගන්න වේදනාව වේදනාවේ ආස්වාදයේ හැටියට දක්වනවා පින්වත්නි අඩුම තරමේ බැස්කිලියක උපන්න පණුවෙක් වුණත් ඒ භවයට ඇලුම් කරනවා. දෙව්ලොවක්, මනුලොවක් සුගතියක් ඔහු ප්‍රාර්ථනා කරන්නේ නැහැ, දන්නේ නැහැ, බලාපොරොත්තු වෙන්නේ නැහැ. මරණයට අකමැති වෙනවා. ඔහුට මුළු ලෝකයම ඒ අසුචි ගොඩ අපිට පිළිකොල් වුණාට ඒ පණුවට ඒ දිව්‍ය භෝජනයක් වගේ දැනෙනවා. එනිසා මරන්න හැදුවොත් ඔහු මරණයට අකමැති වෙනවා. මෙන්න මේ වගේ පින්වත්නි තණ්හා දෘෂ්ටි ජාලයෙන් වෙලිලා මේ සසර ගමනේ ගමන් කරන හැම සත්වයක්ම පුද්ගලයෙක්ම ඒ භවයේ තුල තමන් විඳින දුක් ගොන්න දුක් සමුදාය දුක්ඛ රාශිය දුකක් කියලා පිළිගන්න ඇතැම් විට අකමැති වෙනවා. ඒ වගේම සමහර විට ඒ දුක්ඛ සාගත අරමුණ පවා සුවදායක අරමුණක් ඇටියට පිළිගන්නවා. ඒ වේදනාවේ ආස්වාදය ගැන පමණක්ම හිතන නිසා යා වේදනා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං වේදනාය ආදීනවෝ යම් ප්‍රඥාන්තේ මේ විඳින අරමුණ අරමුණේ විනාශ වෙන බව දුක්ඛ සාගත බව ඒ වගේම අනිත්‍ය ස්වභාවය නුවණින් දකිනවා නම් ඔහු වේදනාවේ ආදීනවයේ වටහාගත් ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා. පින්නතුන් අහලා ඇති සම්තති නැමැති අමාත්‍යවරයා සුළු වේලාවකදී වේදනාවේ ආදීනමේ තේරුම් අරගෙන රහත් බවටපත් වෙනවා. එහෙම සත්පුරුෂයොත් පින්නතුනි කලාතුරකින් ලෝකේ පහළ වෙනවා. යෝ වේදනාය චන්දරාගෝ විනයෝ ඉදං වේදනාය නිස්සරණං මේ විඳීම පිළිබඳව චන්ද රාගය කැමැත්ත ආශාව දුරු කරගන්නව නම් ඒ පුද්ගලයා ඉදං වේදනාය නිස්සරණං මේ වේදනාවගේ නිස්සරණය දකින ප්‍රඥාවන්තෙක් බවට පත් වෙනවා පින්වත්නි එක්තරා ගෘහයක එක්තරා ස්වාමි පුරුෂයෙකු බිරිඳත් ඒ වගේම ස්වාමියාගේ බාල සහෝදරයෙකුත් මල්ලි කෙනෙකුත් ජීවත් වෙනවා. කෙසේ නමුත් මේ බිරිඳ තමන්ගේ ස්වාමියාට වඩා පසු කාලීන වර මල්ලිට ආදරය කරන්න පටන් ගන්නවා සහෝ බාල සහෝදරයට. අයියා ජීවත් වුණොත් ඔවුන්ගේ මේ අනියම් සම්බන්ධතාව පවත්වාගෙන යන්නට බාධා වෙන බව තේරුම් ගන්න. මේ දෙදෙනාම මේ අයියාව ඝාතනය කරන සැලසුම් කරනවා. මල්ලි එකපාරට කැමති වෙන්නේ තමන්ගේ අයියව ඝාතනය කරන්න. පින්වත්නි මේ කාම රාගය කියන ස්වභාවයෙන් දැවෙනකොට ඇතමුන්ට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නෑ නේද? හිතලා බලන්න සමහර පාසල් වයසේ ඉන්න මේ අවුරුදු 16 17 18 වැනි නවයෝන් බියේ පසුවන දරුවෝ පවා පහුගිය කාලේ පිහියෙන් ඇනගෙන Tamange යාළුවා ඝාතනය කරපු පුවත් උතුරෙන් දකුණෙන් දිවේනේ බොහෝ තැන්වලින් ආරංචි වුණා නේද ප්‍රධානම දේ පින්වත්නි මේ කාම රාග අරමුණ පාලනය කරගන්න ආත්ම ශක්තියක් නැතිකම මේ කාන්තාවත් මේ ස්වභාවයටපත් වුණා. තමන්ගේ ස්වාමියා ඝාතනය කරන්න සැලැස්මක් යෙදුවා. වැඩට ගිහිල්ලාවම සවස් යාමේ ස්වාමියා නාන්න ළිඳ ළඟට ගියාම මේ බිරිඳත් ගිහිල්ලා ස්වාමියාට වෙනදට වඩා ලෙන්ගතුකම් පාලා කෙසේ නමුත් ස්වාමියාගේ ප්‍රමාදයක් දැකලා ලිඳට තල්ලු කරලා මේ සැමිය අවඝාතනය කරනවා. ඝාතනයට පත් වෙන වෙලාවේ මැරෙනකොට මේ ස්වාමියාට මතක් වෙන්නේ බිරිඳ. ගැරන්ඩියෙක් වෙලා තමන්ගේ නිවෙස්මේ උපන්න. මේ ගැරන්ඩියා නිතරම මේ කාන්තාවගේ ඇඟට වැටෙනවා. මේ බිරිඳ හිතුවා මේනම් ඒ කාන්තෙන් මර මරණයටපත් උන මිනිස්යාම තමයි කියලා ගැරණියත් මෙරුවා. මේ ගැරණියා මැරෙනකොට නැවතත් මේ කාන්තාව කෙරෙහි ආලෙන්මයි මැරෙන්නේ. තාමත් මේ තෘෂ්ණාව දුරු කරගන්න බෑ. අන්තිමේ ගෙදර වහු පෙටියෙක් වෙලා උපන්න. වහු පෙටියත් මේ කාන්තාව පස්සෙමයි දුවන්නේ. ඒ අවස්ථාවෙත් මේ බිරිඳ මේ ස්ත්‍රිය කල්පනා කළා මේ අර මැරිච්ච මිනිස්යාම තමයි කියලා වහු පෙටියත් මැරුවා. අන්තිමේ මේ ස්ත්‍රියගේ කුසේ දරුවෙක් හැටියට උපන්න. ඊටාම කුඩා වයසේදීම මේ දරුවට ජාති ස්මරණ ඥාණය පහළ වුණා. තුන් වතාවක් තමන් ඝාතනය කරපු මේ නපුරු කුරිරු බිරින්දකේ කුසේ නේද මම ඉපදිලා ඉන්නේ කියලා මේ දරුවට හිතුණා. මේ පුජ්‍යලයට හිතුණා. අවසානයේ මව ස්පර්ශ කරනකොටවත් කැමති වුණේ නැහැ. කිරිපොවන්න උනත් මේ දරුවා වඩාගන්නේ රෙද්දකින් නොතලා අම්මගේ ඇඟවත් ස්පර්ශ වෙන්න මේ දරුවා කැමති වුණේ නැහැ. කුඩා වයසේදීම මහණ වුණා, රහත් වුණා. මෙවැනි සිදුවීම් පින්වත්නි අතීතයේ පමණක් නෙමේ වර්තමානයේ කොතෙකුත් මීට වඩා උදාහරණ නිදර්ශන ලෝකෙන් සමාජෙන් අවටින් හොයාගන්න පුළුවන්. බලන්න මේ තෘෂ්ණාවේ ස්වභාවය ආදරය, ප්‍රේමය, ඇල්ම, කැමැත්ත මේ මොන නමින් හැඳින්වුණත් පින්වත්නි, එතන පවතින ලෝභ චෛතසිකයමයි. මේ ලෝභය හරියට අර කොහොල්ලේ ගුලියක් ඇලුනොත් ගලවන්න අමාරු වෙනවා වගේ ලාටු සහිත දෙයක් ඇලුනොත් ගම් එකක් ඇලුනොත් ගලවන්න බැරි වෙනවා වගේ වෙනවත් මේ හරිම අමාරුයි මේවා හිත් වලින් දුරු කරගන්න කොහොල්ලෑ වලට වඩා බරපතල දෙයක් මේ ලෝභයේ කෙනැලීම මේ තෘෂ්ණාව නැමැති ස්වභාවය මේ ජීවිතයේ සංසාර ගමනේ අපි විඳ තරමක් දුක් විඳේ මේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව නිසා, තෘෂ්ණාව නිසා. මේ තෘෂ්ණාව නිසාමයි අපේ සෑම දෙයක්ම තදින් අල්ලගන්නේ. පටිච්ච සමුප්පාද දේශනාවේ තණ්හා පච්චය උපාදානං කියලා දක්වනවා තත්ත කතමං තණ්හාපච්චය උපාදානං කාම උපාදානං ditthi උපාදානං සීලබ්බත උපාදානං අත්තවාද උපාදානං මෙන්න තෘෂ්ණාව නිසා පිට වෙන හානිය මේ තණ්හාවය තණ්හාවත් ditthiyත් එකතු වුණාම තමයි උපාදානයක් ඇති වෙන්නේ උපාදානය කියන්නේ පින්වත්නි සාමාන්‍ය අල්ලා ගැනීමකට නෙමෙයි දැඩිසේ අල්ලා ගන්නවා කාමය දැඩිසේ අල්ලා ගැනීමට කියනවා කාම උපාදානය. කාම කිවම දන්නවා වස්තුකාම ක්ලේශකාම. වස්තුකාම කියලා කියන්නේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ වගේම අඹදරු, දීපල මේ සියල්ලම වස්තුකාම ක්ලේශකාම කියලා කියන්නේ ඒවට ලෝභ සහගත අරමුණ ඇති කර ගැනීම, ඇලීම. ඕනෑම කෙනෙකුගේ පින්වත්නි මුල් අවස්ථාවේදී තෘෂ්ණාවිත දුර්වලයි. ඒ අබල දුබල තෘෂ්ණාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනයටපත් වන්නේ හරියට අර ගසක් වැඩෙන්නට කලින් බීජයක් යම්තම් පැලවුණ ස්වභාවයෙන් පවතින වගේ මූලික අවස්ථාවේදී තෘෂ්ණාව පවතින. ඒ කුඩා පැලය විශාල වෘක්ෂයක් බවට පත් වුණා වගේ තමයි නැවත නැවත නැවත නැවත නැවත මේ තණ්හාව යම් සිතක මතුවෙනකොට ඒ තෘෂ්ණාව ඊටා ප්‍රබල මට්ටමකටපත් වෙනවා. වැඩුණු ගසක් වගේ ශක්තිමත් වෙනවා. පින්වත්නි මේ මෙතන උපාදාන වශයෙන් කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දක්වනවා තණ්හාව නිසා මිනිසුන් මේවා දැඩිසේ අල්ලා ගන්නවා කියලා. මොනවද මේ තණ්හාවෙන් දැඩිසේ අල්ලගන්නේ? කාමයේ දැඩිසේ අල්ලා ගන්නවා. ඒ වගේම දෘෂ්ටිය දැඩිසේ අල්ලා ගන්නවා. සීලබ්බත උපාදාන අත්වාද උපාදාන කියන මේ ස්වභාවයෙන් දෙරිසි අල්ල ගන්නවා. මේ දික්ටි සීලබ්බත අත්වාද කියන තුනම පින්වත්නි මේ දෘෂ්ටිය නිසාමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය වැරදි දැකීම. කාම උපාදානයත් අත්වාද උපාදානයත් බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ditthi උපාදානය, සීලබ්බත උපාදානය කියන මේ ස්වභාවයන් හටගන්නේ අබෞද්ධයින්ට පමණයි. දැන් අද බලාපොරොත්තු නොවන අපරාධ විපත්ති උද්ගත වන යුගය. ඒකටත් බලපාන්නේ පින්වත්නි මේ දික්තිය. වැරදි දැකීම අපේ ඉගෙන්වීමමයි ශ්‍රේෂ්ඨ අපේ අදහන ආගමමයි ශ්‍රේෂ්ඨ අපිමයි ලෝකයේ තුලම වැඳෙන්නට ඕන අනිත්‍ය මේ ලෝකේ ඉන්න බෑ කියන මෙන්න මේ දෘෂ්ටිය මූලික කරගත්ත මිත්‍යා දැකීම නිසා තමයි අපේ රටේ මේ වර්තමානයේ වෙන විට මේ ත්‍ස්තවාදී උපද්‍රවයේ භයානක ස්වභාවයක් නිර්මාණය වෙලා තියෙන්නේ සත්ත කතමං ditthi upadanam. කොට මේ ditthi upadanය පිළිබඳව තවදුරටත් ධර්මයේ විග්‍රහ කරනවා. නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ යනාදි ක්‍රමේ දන් දීමේ විපාක නැ නත්ති ඉත්තං කියලා කීමේ මහා දාන මහා පූජා පැවැත්වීමේ විපාක නැ නත්ති හුතං කියලා දක්වන්නේ ප්‍රතිග්‍රාහකයන් ආගන්තුකයන් බඩමවා ගෙදරට කැඳවා එහෙම නැත්නම් මංගල්‍ය අවස්ථාවන්හිදී වෙනි විශේෂ අවස්ථාවන්හිදී දෙන දාන ඒ වගේ විපාක නැහැ කියන දෘෂ්ටිය ඒ වගේම සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ යහපත් අයහපත් කර්මවල විපාකයක් නැහැ. නත්ති අයං ලෝකෝ පරලව ඉන්න කෙනෙකුට එන්නට මේලොවක් කියලා එකක් නැහැ. නත්ති පරලෝකෝ මෙලව ඉන්න කෙනෙකුට යන්නට පරලොවක් කියලා එකක් නැහැ. නත්ති මාතා මවට කරන යහපත් අයහපත් කර්මවල විපාක නැත්ති පිතා පියාට කරන යහපත් අයහපත් අයහපත් ක්‍රියාවල විපාක නත්ති සත්තා ඕපපාන්තිකා ඕපපාතික සත්වයෝනේ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදින්ති තමන්ගේ ඥානෙන්ම මෙලව පරල අවබෝධ කළ උතුමෝ ලෝකේ නෑ කියන මෙන්න මේ දෘෂ්ටිය මෙන්න මේ දෘෂ්ටිය නිසා තමයි පින්වත්නි ලෝකේ වෙන තාක්ම අපරාධ සිද්ධ වෙන්නේ. කර්මයක් කර්මඵලයක් පිළි නොගන්න ආගම් මෙතෙන් විට ඒ වාගේ ආගමික ලියකියවිලි ආගමික ග්‍රන්ථ මෙන්න මේ දෘෂ්ටි උපාදානය සමාජගත කරන අවස්ථා තිබෙනවා. එසා බෞද්ධින් වශයෙන් අපි සම්මා දිට්ඨියේ පිහිටාගෙන අපි සම්මාදිට්ඨියේ පිහිටාගෙන කම්පල අදහා ගන්නා නුවණින් කටයුතු කරන්නා වගේම මේ මුළු ලෝකයම එසේ සම්මාදිට්ඨියේ පිහිටත්වා කියන අදිෂ්ඨානය කරන්න සුදුසුම මොහොතක් සතර බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් පවිත්‍රුණ මේ ලංකාධරණී තලය ජයශ්‍රී මහා හාමුදුරුවන් වහන්සේට නව වාරයක් පූජා වන මේ ලංකාධරණී තලය ඒ වගේම පිරිනුවන් මංචකයේ වැඩ ඉඳගෙන සත්දේව දුන්නම අනාගත බුද්ධ ශාසනය පවතින මේ ශ්‍රී ලංකා ධරණී තලය ආරක්ෂා කරන මෙන් ඉල්ලූ මේ ලක් දෙරණ ඉදිරියටත් සම්මා දිට්ඨියෙන් බබලන ධර්මද්වීපයක් බවටම පත් වේවා මේ මිත්‍යා දෘෂ්ටිය සහ මිත්‍යා දෘෂ්ටි බලවේග මෙරටින් දුර වී රටටම සාමය සමෘද්ධිය යහපත උදා වේවා කියන අදිෂ්ඨානයත් අපි තුල ඇති කරගෙන මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ ක්‍රේමින් උපදවා ගන්නාලද උදාරතර පුණ්‍යලාභය අද මේ පින්කමේ දායකත්වයේ දරණ පින්නතුන්ට කරුණාවෙන් මෙත් සිතෙන් අනුමෝදන් කරන්නට සාවධාන වෙමු ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සංස කුසල බලයෙන් සමත සම කල්හි සියලු සැනසෙල්ල වේවා පුණ්‍යවන්ත වෙසක් මාසයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කරන ධර්මානුශාසනා වෙනුවෙන් අද දවසේ ගෞරවනීය ආරාධනා ලැබුවේ කුරුණෑගල ඓතිහාසික දොළුකන්ද සලිය අරණ සේනාසනයේ සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිතුක සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍යපාද වේදිනියේ නන්දසීල ස්වාමින්වයන් වහන්සේ. අපේ ස්වාමින්වයන් වහන්සේටත් ඒ වගේම ධර්මානුශාසනා වෙනුවෙන් දායකත්වය ලැබූ සමදෙනාටත්